එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක ඊටාත්ම වටිනා පැහැදිලි කිරීමක්. ඒ වගේම කරණීය මෙත්ත සූත්‍රයේ දෙවෙනි ගාථාවේ සක්කෝ උජුච සෝජුච කියන්නේ මේ වැඩියෙන්ම උජු වෙනවා උජු වෙනවා අවංක වෙනවා කියන එක මේ අවස්ථා දෙකකින් වඩා ස්ථාවර කරලා පෙන්වන දේ මේ සත්‍ය පාරමිතාවට යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා. ඇත්තටම ඒක පැහැදිලි කරන්නේ උජූ කියලා කියන්නේ අවංක බවනේ. අපි ලෝකයට අවංක වෙන්න ඕන. හැබැයි සූජූ කියන්නේ වඩාත් අවංක වෙන්න ඕන තමන් තමන්ට. තමන්ගේ හෘද සාක්ෂියට. දැන් අර අපි කිව්වේ එකයි අපිට ලෝකෙට අවංක වෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මම අවංකයි කියලා මේ දන්න සියල්ලක් සියල්ලු රහස් අපිට ලෝකෙට කියන්න බෑ. එතකොට ලෝකෙට අපි කිව යුත්තේ ලෝකෙට හෙලි කළ යුත්තේ අනර්ථයක් නොවන ප්‍රමාණයට පමණයි. අපි ළඟ යම්කිසි වරදක් තිබ්බා වුණත් ඒ වරද පව අපට සමහරට සංගවාගෙන ඉන්න වෙනවා. ඒක කියන්න ගියොත් ඊට වඩා හානියක් සමාජයට සිද්ධ වෙන නිසා. එතකොට ලෝකයට අවංක වෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. එහෙම නැති වුණොත් නිකන් නිර්වත් වුණා වගේ වැඩක් වෙනවා. ආ අපි මේවා නිකන් හංගන්න ඕනේ නැහැ. කාටක් තියෙන දේවල් නේ අපි මේ නිකන් වහගෙන බොරු කරන්න ඕනේ නැහැ. මම නම් හරි අවංකයි. මං හරි විවෘතයි කියලා අපිට වස්ත්‍ර නැතුව පාර යන්න බෑනේ. ඒතර සදාචාර සම්පන්නව අපිට සිද්ධ වෙනවා. හැබෑව වුණත් වහගන්නට ඒක තමයි ආචාරශීලී බව. ඒක තමයි සමාජයේ ජීවත් වෙනකොට අපි කළ යුතු ඥාන සම්පන්න ක්‍රමය. එතකොට ඒක බොරු කිරීමක් හෝ සැඟවීමක් නෙමේ. ඒක ලෝකෙට අපරාධ කිරීමක් නෙමේ, වංක වීමක් නෙමේ. ඒ අවංක බව ප්‍රඥාවෙන් සමතුලිත කරගන්න. ඒක අපිට සමාජයක් එක්ක වැඩ කරනකොට අවශ්‍යයි. හැබැයි තමන්ගේ හෘද සාක්ෂියත් එක්කලා තමන් වැඩ කරනකොට සම්පූර්ණයෙන්ම නිර්වත් වුණා හා සමානව තමන්ගේ මනස විවෘත කරලා කිසිදු දෙයක් සංගවන්නේ නැතුව දැන් අපේ වැරද්ද අපි ලෝකෙට නොකිය සමහරට අපට තියාගන්න වෙනවා මේ වැරද්ද හදාගන්න. අපි මීට පෙරත් කිව්වා අර එක ස්වාමින් වහන්සේ නමක් විදේශ රටක උන්වහ ඒ රටවල රියදුරු රියපැදවීම කියන එක ගැටලුවක් නෙමෙයි මොකද එහෙම බෞද්ධ පදනමක් නැති නිසා එතකොට උන්වහන්සේ රියදුරු බලපත්‍රයක් අරන් තිබුණා උන්වහන්සේ අතින් යම් වරදක් සිද්ධ වෙලා ඒකේ ඒකට නඩුවක් පැවරුණා. එතකොට නඩුකාරවරයා ඉදිරියේ නඩුකාරවරයා අහනවා ඔබ මේකට වැරදි කරද නිවැරදි කරද? එතකොට උන්වහන්සේ පිළිගත්තා මම මේකට වැරදි කරු කියලා. උන්වහන්සේ ඉල්ලීමක් කළා මේක මම වැරදිකාරයෙක් කියලා මේකේ සටහන් කරන්න එපා. ඇයි මම සමාජ සේවකයෙක්. මම නිස්සරණාධ්‍යාසයෙන් යුක්තව සමාජයට මඟ පෙන්වන කෙනෙක්. එතකොට මං වගේ කෙනෙකුගේ රියදුරු බලපත්‍රයේ වැරද්දක් කළ බවට සටහනක් වැටුණොත් මට අවංකව අනිත් අය ඉදිරියට ගිහිලා වැරදි කරන්න එපා කියලා මට විවෘතව කියන්න බෑ. එතකොට මමත් චෝදනා ලබන කෙනෙක්. ඒ නිසා මම මේ වැරද්ද මගේ අතින් සිද්ධ වුණා. නැවත එහෙම නොකරන්න මම වග බලා ගන්නවා. හැකිනම් මං කරන සේවය සලකලා මගේ රියදුරු බලපත්‍රයේ මේ පිළිබඳව සටහනක් නොකර සිටින්නට පුළුවන් නම් මම ඒක අගය කරනවා. නඩුකාරවරයාක පිළිගත්තා. පිළි අරගෙන උන්වහන්සේ වැරද්දක් කළ බවට සටහන් කළේ නැහැ. උන්වහන්සේ නිදහස් කළා. එතකොට ඒ වගේ අපිට සමහර තැන්වලදී සිද්ධ වෙනවා අපේ වරද වුණත් ලෝකෙට පෙන්වන්න නැතුව ඉන්න. මොකටද අපිට ඊට වඩා ලොකු යහපතක් ලෝකෙට කරන්න තියෙනවා. ඒ ඒ වැරද්ද අපි ලෝකයක් එක්ක කතා කරන්න ගියොත් අර යහපත කරන්න බැරි වෙනවා සහ එයාත් වරදට පෙළඹෙනවා. ඒ බඳු තැන්වලදී අපට අවංක වෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි Taman සම්බන්ධව කල්පනා කරනකොට එහෙම වහලා සාධාරණීකරණය කරලා හරියන්නේ නැහැ. ඉතා විවෘතව හැමදේම දුබලකම කෙලින්ම දුබලකම හැටියට ඒක විවෘතව තමන් අවංකව දකින්නට පුහුණු වෙන්න ඕන එහෙම කෙනෙකුට විතරයි කෙලස් නසන්නට පුළුවන්. ඒකයි සූජූජ කියලා කියන්නේ. එතකොට උජූ කියලා කියන්නේ අවංක බව, ඍජු බව ලෝකයට එක්කලා සූජූජ කියලා කියන්නේ තමන් තමන්ගේ හෘද සාක්ෂියට අවංක වෙන්න ඕන, ඍජු වෙන්නට ඕන. ඒක අරීට වඩා ඊටාම සුවිශේෂ මට්ටමේ ඒ අවංක භාවය අපි තුල ගොඩනගෙන්න. එහෙම කෙනෙකුටයි කෙලස් ධර්ම වරද වරද හැටියට ඍජුවම දකින්න ඕන. ඒ බඳු කෙනෙකුටයි වරදින් මිදෙන්න පුළුවන්. එහෙමයි ස්වාමින් වහන්සේ ඊටමත් පැහැදිලි බොහොම පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි.